දණ්ඩවග්ගෝ සම්මේත සම්ති දණ්ඩස්ස සම්මේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කත්වාන අනෙයන ගාතේ දඬුවම හැම දින තැති ගන්වන්නේ මරුවට කවුරුද දියලොම වන්නේ උපමාවට ගෙන දිවිය තමන්නේ මෙරීම හා මෙරුම සම්මේ සසන්ති දණ්ඩස්ස සම්මේ සංජීවිතං පියං අත්තානං උපමං කත්වානනෙයන ගාතයේ දඬුවම කවුරුත් බියක සුඛකාමානි භූතානි යෝදන් දේන විහිංසති අත්තනෝ සුඛමේසානෝ පෙච්චසෝන ලබතේ සුඛං සත්‍යයයි සම සතුනට ත්‍රිසීවන්නේ එනිසයි උම් දන් දෙන්නේ අල්ලන්නේ ඔබත් ඔබේ සැප ගැනද සිතන්නේ සතුන් පෙලීමෙන් නැත සැපවන්නේ සුඛකාමානි භූතානි යෝදණ්ඩේන නහිංසති අත්තනෝ සුඛමේසානෝ පෙච්චසෝ ලබති සුඛං හැම දින තමහට සැපරි සිවන්නේ තුවරිසි අය අන් අය නොපෙලන්නේ එපිනෙන් ඔබ රිසි සැපය ලබන්නේ පරලොවදී සුර සැපද ගෙනෙන් මාවෝච පරු සංකංචි උත්තාපටිවදෙය්‍යුතං දුක්ඛාහි සාරම්භ කතා පටිදණ්ඩා පුසෙය්‍යුතං පරුස වචන කිසි විට නොකියන්නේ කී කල නපුරින් පිළිතුරු එන්නේ එකට එක කීමෙන් දුක් ඇතිවන්නේ ගුටි බැට වලටද ඉන් ලක්වන්නේ චේනේරේසි අත්තානං කංසෝ උපහතෝ යතා ඒසපන්තෝසි නිම්බානං සාරම්භෝ තේන විඤ්ඤති මුවවිත කැඩුනොත් ලෝතාලියෙන්නේ පහරින් දුන් නැත හඬ නැග එන්නේ කතරක ගත හොත් නිවන් දකින්නේ එක තෙක කීමද ඉන් නැතිවා යථා දන්නේන ගෝපාලෝ ගාවෝ පාචේති ගෝචරං එවං ජරාච මච්චෝච ආයුං පාචෙන්ති පානිනං ගවයන් ගොදුරට ලන ගෝපාලුන්නේ අත ඇති කෙවිතෙන් මග පින්වන්නේ ජරාව මරණය සියලු සතුන්නේ එලෙසින්මය ආයුෂ ගෙන යන්නේ අතපාපානි කම්මානි කරං බාලෝන බුද්ධති සේහි කම්මේහි දුම්මේ ධෝ අග්ගි දඩ්ඩෝව තප්පති අනුවනයා පහු නිතර කරන්නේ ඉන් අත්වන පාල දැනන කල කම්බල පාල ඔහු විඳ ගන්නේ හරියට දැවුනා යෝ දණ්ඩේන අදණ්ඩේසු අප්පදුත්තේසු දුස්සති දසඤ්ඤමඤ්ඤ තරංකානං කිප්පමේව නිගච්ඡති නිවැරදි අයහට දඬුවම් දෙන්නේ නම් එය කොහොමත් නැහැ ගැලපෙන්නේ දස දුක් නොසිතා එසේ කරන්නේ නම් ඉන් එකකට ඔහු පැමිණෙන වේදනං පරුසං ඥානින් ශරීරස්ස ච වේදනං ගරුකං වාපි ආබාධං චිත්තක්ඛේ පංව පාපුනේ නපුරු වේදනාවන් ඇතිවන්නේ දන නැත් මත් කය බිඳුමක් වන්නේ බලවත් ආබාධත් ඇතිවන්නේ උල්මාදයකට හෝ කාජතෝ වාං උපස්සංගං අබ්බක්ඛානං වදාරුණං පරික්ඛයං වඥාතිනං භෝගානං වපබංගුරං රජුගෙන් හෝ උවදුරු ඇතිවන්නේ දෝෂාරෝපණයන් නැගින් වන්නේ ධන සම්පත් වල නැස්මද වන්නේ අතවස්ස අගාරාණී අග්ගී දාති පාවකෝ කායස්ස බේදා දුප්පඤ්ඤෝ නිරයං සෝපපඤ්ඤති මෙත්නම් ගේ හෝගිනි අරගන්නේ මේ වැනි දැක්මය නනග්ගචරියාන ජටාන පංඛා නානසකා තන්දිලසායිකාවා රජෝචේ ජල්ලං උක් කුටි කප්පදානං සෝදෙන්ති මච්ඡං අවිතින්න කංකං කෙලිස් වලින් සිත මිදුමට යන්නේ කොහොමද මද අන්තොටුවත් පුරමින්නේ නිසදිතු කම්මය එයින් වැඩෙන්නේ මේ අය නම් නැත පිරිසුදු වන්නේ අලංකතෝ චේපි සමං චරෙය්‍ය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී සම්මේසු භූතේසු නිදාය දණ්ඩං සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ ස භික්ඛු සංසුන් ඉන්දුරන් ඇති උතුමන්නේ කය සැරසුනමුත් වරද නොවන්නේ මිත් සිත ඇතිව බඹ ලෝකස්මින් විඤ්ඤති යෝ නින්දං අප්පබෝධති අස්සෝ භද්රෝ කසාමිව හොඳ ආසු කස්සේ පහරින් වලකින්නේ ඒලෙසටයි සුදානන් හික්මෙන්නේ හැම බලවත් අකුසල් දුරලන්නේ මේවැනි අයලොව සුලබ නොවන්නේ අස්සෝ යථා භන්රෝ කසානි විත්තෝ ආතාපිනෝ සංවේගිනෝ භවත සද්ධාය සීලේන ච විරියේන ච සමාධිනා ධම්ම විනිච්ඡයේන ච සම්පන්න විඤ්ඤා චරණාපතිස්සතා පහස්සත දුක්ඛ මිදං අනප්පකං අසුමින් කස පහරින් හික්මින්නේ සීලාදී ගුණ දියුණු කරන්නේ ලෝකාරා නම යන්ති තේජනං දාරුම් නම යන්ති සච්චකාං අත්තානං ධම යන්ති සුම්බතාති දියාලුවන් දිය අරගෙන යන්නේ හිවඩුවන් දඬු සකසන්නේ වඩුවන් ලී